ඒ වගේම විවිධ ආකාරයෙන් ඇති වෙන ධර්ම ගැටලු පිළිබඳවත් අපිට යොමු වෙනවා. ඒ පිළිබඳවත් යම් ආකාරයකට සාකච්ඡාවට බඳුන් කිරීමක් විදිහට මේ කමඨහන වැඩසටහන තුළ උත්සාහවත් වෙනවා. ඉතින් අද දවසේදීත් අපිට ධර්ම කාරණා සම්බන්ධයෙන් සහ භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු යොමු වී තිබෙනවා. අපි ඒ ප්‍රශ්න වෙත යොමු වුණොත් පළමු ප්‍රශ්නය හැටියට පුබ්බේ නිවාසානුස්සති ඥානය අන්‍යාගමික අයටත් ලබන්නට පුළුවන්කම තියනවාද? එමත් නැතිනම් බුදුරජාණන් වහන්සේට සහ රහතන්ට ලබන අභිඥාවක් නේද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඇත්තටම පුබ්බේ නිවාසානුස්මෘති ඥාණය කියන එක පිළිබඳව පෙරවිසූ කඳ පිළිවෙල පිළිබඳව සිහි කරන එක මේ ශාසනයෙන් පරිබාහිරව වුණත් කෙනෙකුට යම් පමණකට ලබන්නට පුළුවන්කම තිබෙන ඥානයක්. එතකොට අපි ඒ පිළිබඳව කතා කරනකොට කියන ಜಾති ස්මරණ ඥානය කියලා. පූර්ව જાතීන් පිළිබඳව සිහි කිරීමෙහි තිබෙන නුවණ. එතකොට කර්මජ වශයෙන් යම් කිසි සත්වයින් පුළුවන්කම තිබෙනවා එක ජීවිතයක් හෝ දෙකක් හෝ තුනක් මේ විදිහට කියන්නට ඊටාම කලාතුරකින් පුද්ගලයින්ට පුළුවන්කම ලැබෙනවා අපිට වර්තමාන කාලයේ තුල වුණත් එබඳු හැකියාවකින් යුක්තව සිටි පුද්ගලයින් පිළිබඳව අපිට ලෝක ඉතිහාසයේ තුල කරුණු කාරණා දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම බහුල වශයෙන්ම තමන්ගේ පූර්වාත්මය පිළිබඳව කතා කරන අවස්ථාවන් පිළිබඳවත් සාධකයන් අපිට දකින්නට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා අතීතයේහි එබඳු අවස්ථාවන් ඕනෑතරම් සිදු වුණ බවටත් අපිට තොරතුරු දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒවලට කියන්නේ පුණ්‍ය වශයෙන් හෝ කර්ම වශයෙන් හෝ ලැබුණු ජාති ස්මරණ ඥානයන් කියලා. එතකොට තමන්ගේ පූර්වාත්මය පිළිබඳව සිහි කිරීමෙහි තිබෙන හැකියාවක් ඒක. එතකොට ඒක කර්ම වශයෙන් කෙනෙකුට ලැබෙන්නටත් පුළුවන්, පුණ්‍ය වශයෙන් කෙනෙකුට ලැබෙන්නටත් පුළුවන්. ඒ පිළිබඳව සිහි කිරීමෙහි තියෙන හැකියාව අපි දකිනවා අතීතයේ තුල ජාතක කතාදී දේවල් තුල පවා අතීතෙදී පූර්වාත්මයන් එකක් සිහි කරන්න, ඒ වගේම දෙකක් හතක් මේ ආදී ලෙස සිහි කරන්නට පුළුවන්කම තිබුණ අය සිටි බව. ඒ වගේම ඊට අමතරව අපිට තවත් ඔය මිත්‍යා දෘෂ්ටිහින් පිළිබඳව විමසා බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඇතැම් මිත්‍යා දෘෂ්ටින් ප්‍රභවය වෙන්නේ ඒ දෘෂ්ටින් හටගෙන තියෙන්නේ ඒ තමන් අතීතය පිළිබඳව ස්මරණය කිරීම තුළ. එතකොට ඒ ඥානය උපදවාගත් ආකාරය පිළිබඳව කියනවා තමන්ට මේ හිත දියුණු කරලා යෝග මන්වාය ප්‍රධාන මන්වාය ආදී ලෙස දක්වන යෝග කරලා ප්‍රධාන වීර්ය වඩලා ඒ අය උත්සාහවත් වෙලා නැවත නැවත වීර්ය කරලා ඒ බඳු ඥානයක් උපද්ද ගන්නවා තමන්ගේ පෙර ජීවිත සිහි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඒකටත් කියන්නේ පූර්ව නිවාසයන් පිළිබඳව නැතිනම් පූර්ව જાතීන් පිළිබඳව සිහි කරන්නා වූ නුවණ කියලා තමයි එතනදී සඳහන් කරන්නේ. එනිසා මේ පුබ්බේ නිවාසානුස්මති ඥානය මේ ශාසනයට විතරක් තියෙන අදාළ වූවක්ම නෙමෙයි. ඒක බාහිර ශාසනයකත් පේන්නට පුළුවන්කම තිබෙන ඥානයක් හැටියටයි අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ වුණත් නොවුණත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා වෙන අන්‍ය ශාසනවල පවා ඒක දකින්න ඍෂිවරු නොඑක ආකාරයට හිත දියුණු කරපු අය මේ ආදී පුද්ගලයන්ට මේක උපදවා ගැනීමේ හැකියාවක් නැතුවා නෙමෙයි. ඒ පිළිබඳව ගොඩක් කරුණු කාරණා ත්‍රිපිටක ත්‍රිපිටකය ඇතුළෙන්ම අපිට කහ ගන්නට පුළුවන්කම තියෙනවා විශේෂයෙන් බ්‍රහ්මජාල සූත්‍රය ඔබ පරිශීලනය කළොත් ඔබට කරුණු කාරණා ගොඩක් ඒ සඳහා හොයා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ශාසනයෙන් පරිබාහිරව අය හිත දියුණු කිරීම තුළ තමන්ගේ පූර්වාත්මයන් සිහි කරන්නට හැකියාව ලැබලා ඒ තුළ ඇති කරගත්තා වූ දෘෂ්ටිගතිකත්වයන් පිළිබඳව මිත්‍යා දෘෂ්ටීන්ගේ හට ගැනීම පිළිබඳව කතා කිරීමේදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට එහෙනම් ඒ පෙර ජීවිත පිළිබඳව සිහි කරනවා කියන එක මේ ශාසනයට පමණක් අනන්‍ය වූවක් ලෙස අපිට දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ ජාති ස්මරණ ඥානාදීන් මේ ශාසනයෙන් පරිබාහිරවත් අපට දකින්නට පුළුවන්කම තියෙන නුවණවල් හැටියටයි තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒකට හැබැයි ආසවක්කේ ඥානය වගේ දේවල් ගත්තාම ඒවා මේ ශාසනයට විතරක් අදාළ වෙන ඥාන. ඒක බුද්ධ ශාසනයක පමණයි विद्यमान වෙන්නේ. හැබැයි ලෞකික ඥානයන් ගත්තාම දිබ්බ චක්කු, දිබ්බ සෝත ඊට පස්සේ මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයන් වගේ දේවල් ඒවා බාහිර ශාසන තුල උනත් යම්කිසි ආකාරයකට विद्यमान වන්නට පුළුවන්කම තිබෙනවා රහතන් වහන්සේ නමකට නෙමේ රහත් නොවුණු පුද්ගලයින්ට विद्यमान කරගන්නට ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා එබඳු ඥාන විශේෂය ඊට පස්සේ අපිට ලැබෙනවා සීල සමාධි ප්‍රඥා වශයෙන් ත්‍රිපිටකයේහි සඳහන් වද ආර්ය ශ්‍රාංගික මාර්ගය සීල ප්‍රඥා සීල සමාධි වශයෙන් පෙළගස්වා තිබෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. එතකොට ඇත්තටම ආර්ය ශ්‍රාංගික මාර්ගය පෙළගස්වා තිබෙන්නේ සම්මා දිට්ඨිය මූලික කරගෙන ඒක තමයි ලෝකෝත්තර මාර්ගය අපි භාවිත කළ යුතු දේ බවට පත් වෙන්නේ. එතකොට මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේහි යම්කිසි කෙනෙක් ගමන් කරන්න පටන් ගත්තාම ඒක සම්මාදිට්ඨි පුරේජවන් සම්මාදිට්ඨිය තමයි හැම තැනකටම පෙරටුව දෙවෙන්නේ. ඒකට සම්මාදිට්ඨියෙන් යුක්ත පුද්ගලයා සීලය සහ සමාධිය තුළ තමන්ගේ මනස භාවිත කරනවා. එය ප්‍රඥාවෙන් අවසන් කරනවා. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයේහි සම්මා ඥාන සම්මා විමුක්ති කියන මේ අංග දෙකත් එකතු කළාට පස්සේ අපිට අංග 10ක් විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අංග 10ෙහි අපිට පළවෙනියට ප්‍රඥාව ඊළඟට සීලය ඊළඟට සමාධිය ඊළඟට නැවත ප්‍රඥාව විදිහට මේක දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ලෝකෝත්තර මාර්ගය ප්‍රඥාවෙන් ආරම්භ වන්නක්වද මේ මාර්ගයේ උපදවා ගැනීම සඳහා දැන් ලෝකෝත්තර මාර්ගය කියන එක ආරියෂ්ඨාංගික මාර්ගය කියන එක එකවර කෙනෙකුත් සතුව පහළ වෙන දෙයක් නෙමෙයිනේ. එතකොට මේ මාර්ගය උපදන් උපදවීම සඳහා වෑයම් කරනකොට ඒ සඳහා උත්සාහවත් වෙනකොට භාවනා කරනකොට ඒ සඳහා තමන්ගේ මනස භාවිත කරනකොට අන්න එතනදී ආරස්ථාංගික මාර්ගයේම ලෞකික වශයෙන් වැඩෙනවා. ලෞකික වශයෙන් වැඩෙනකොට පරතෝභෝස ප්‍රත්‍ය තුල තමන්ට ලබාගත් කියන්නේ සත්පුරුෂ සේවනයේ, කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින්, සද්ධර්ම ශ්‍රවණය තුලින් ලබාගත් ඒ මූලික දැනුමත් එක්ක මූලික ලෞකික සම්මාදිට්ඨියත් එක්ක තමයි ඔහු ක්‍රියාත්මක වීම ආරම්භ කරන්නේ. එතකොට ඔහුගේ ක්‍රියාත්මක වීම ඒ කියන්නේ අපි දැන් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා බෙදනවානේ. එතකොට සත්‍ය ඥාන කියලා කියන්නේ මොකක්ද? අපි ඒක ඉස්සෙල්ලා දැනගන්න. එතකොට අපි ඒ පිළිබඳව අවබෝධ කරගන්නවා. අපි ඒ පිළිබඳව තේරුම් ගන්නවා. තේරුම් අරගෙන තමයි මාර්ගය වඩන්නේ. එහෙම නැත්නම් අර මේ අපි අර කතාවට කියන්නේ කළුව මාරපන ගියා වගේ අපි මාර්ගය වඩන්නේ නැහෙනේ. ඒකෝට අපි මාර්ගය පිළිබඳව දැනගන්නවා මුලින්. ඒක ලෞකික වශයෙන් අපිට සම්මා දිට්ඨියෙහි පිහිටීම තමයි අපි මේ පිළිබඳව ලබා ගන්න අවබෝධය කියලා කියන්නේ. එතකොට අන්න ඒ අවබෝධයෙන් යුක්තව දැන් අපි මග වඩන්නට පටන් ගන්නවා. මග වඩන්නට උත්සාහවත් වෙනවා. එතකොට මග වඩන්න පටන් ගත්තාම මග වඩන්නට අපි උත්සාහවත් වෙනකොට අපිට ඒ කෘත්‍ය ඥානය කියන එක කෘත්‍ය ඥානය කියන එක පටන් ගන්නෙ කොතනින්ද? අර සම්මාදිට්ඨියකට පූර්වාංගම වෙනවා තමයි. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා, පරතෝගෝ සප්‍රත්‍ය තුල අහගත්ත කෙනා, ඒ නුවණ තියෙන කෙනා දැන් ධර්මචර්යාවෙහි ආරම්භය સિદ્ધ කරගන්නේ කොහොමද? එයා ඒ ධර්මචර්යාවෙහි ආරම්භය સિદ્ધ කරගන්නේ මේ ශික්ෂා තුන තුල. සීල, සමාධි, ප්‍රඥා. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මේ ශාසනයේ ප්‍රඥාවෙන් පටන් ගන්නවා. හැබැයි ක්‍රියාත්මක වීම කෘත්‍ය ඥානයේ පිළිබඳව කතා කළොත් ඒක සීල සමාධි ප්‍රඥා. ඒ නිසා තමයි ත්‍රිශික්ෂාව පෙළ ගැස්වීම සිද්ධ කරන්නේ කෘත්‍ය ඥානය ඇතුලේ. ඒ වගේම අපිට ආරියෂ්ඨාංගික මාර්ගයේ ලෞකිකව වැඩෙන භූමිය ගැන කතා කරනකොට එතන පටන් ගන්න ප්‍රඥාවෙන් අපි අහලා දැනගන්නවා කියන තැනින්. හැබැයි ඒකේ අපි අහලා දැනගත්ත දේ තුල තමයි ඊට පස්සේ චර්යාව හැසිරීම පටන් ගන්න. ඒක කෘත්‍ය ඥානයට අයිති දෙයක්. ඒ කෘත්‍ය ඥානය නිසා සංග්‍රහ වෙනවා සීල, සමාධි, ප්‍රඥා විදියට. හැබැයි ඒ ලෝකෝත්තර ආර්ය ශ්‍රාංගික මාර්ගය පිළිබඳව කතා කරනකොට ඒක ප්‍රඥාවෙන් ආරම්භ වෙලා සීලය තුළින් පරිපූර්ණ වෙලා සමාධිය තුළින් පරිපූර්ණ භාවයටපත්ව ප්‍රඥාවෙන් අවසන් වෙන දෙයක්. ආර්ය ශ්‍රාංගික මාර්ගයත් අපිට ප්‍රඥා, සීල, සමාධි, ප්‍රඥා කියලා කතා කරන්න වෙන දෙයක්. ඒ වගේම අපිට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ප්‍රත්‍යඥානය තුළ ලැබෙන දෙයක්. ක්‍රියාත්මක වෙනවා කියන තැන ලැබෙන දෙයක්. එතකොට සම්මා දිට්ඨිය කියන එකෙන් ලෞකික වශයෙන් අපිට වෙන යම් දෙයක් මනස භාවිත කිරීමක් කරන්නේ ඒ සඳහා නැවත නැවත උත්සාහවත් වෙන නම් එයාට අර මනාව දැනගෙන ඒ පිළිබඳව සම්‍යක් දර්ශනයෙහි පිහිටලා එයාට සිද්ධ වෙනවා සීලය ආරක්ෂා කරන්න. සමාධිය වඩන්න. එතකොට තමයි එයාට අර ලෝකෝත්තර මාර්ගය උපදවන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ හින්දා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියනකොට සීල සමාධි ප්‍රඥා කියන ටික ගොනු වෙන්නේ මේ තියෙන මධ්‍යයට. එහෙම නැතිනම් කෘත්‍ය ඥානය කියන එක ඇතුළත තමයි ගොනු මේ ඔක්කොම අපි එළියට අරගෙන ඊට පස්සේ වෙනමම කතා කරන්නට ගිහිල්ලා අපි නෑ සීල සමාධි ප්‍රඥා කියන එක වැරදි. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තියෙන ප්‍රඥා සීල සමාධි තමයි හරි කියලා තැනකටපත් විය යුතු වෙන්නේ නැහැ. අපි මේ ධර්ම පරයයන් දෙකක් පටලවා ගැනීමක් තමයි එහෙම වුණාම ගොඩක් බොහෝ අවස්ථාවල බොහෝ දෙනෙක් සිද්ධ කරගන්නේ. ඒ නිසා සීල සමාධි ප්‍රඥා කියලා කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ කතා කරන්නේ කෘත්‍ය ඥානය. දැන් අපි ක්‍රියාත්මක වෙන්න තියෙන පැතිකඩ පිළිබඳව. ඒකට යම්කිසි කෙනෙක් ප්‍රඥාව පිළිබඳව කතා කරලා ඊට පස්සේ සීලය සහ සමාධිය පිළිබඳවත් කතා කරලා අවසාන ප්‍රතිඵලය හැටියට නැවත ප්‍රඥාව පිළිබඳව කතා කිරීමේදී අපි තේරුම් ගන්නට ඕන මේ කතා කරන්නේ අරෂ්ඨාංගික මාර්ගය තුළ. එතකොට ඒක ඇතුලේ කෘත්‍ය ඥානය කියන කොටසට අදාළ ටික වෙන් කරගත්තොත් අපිට තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ආකාරයට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලත් අපිට මේ පෙළ ගැස්වීම දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානයත් අපිට වෙන් කර ගැනීම සිද්ධ කළාම මේ ප්‍රශ්නය අපිට විසඳා ගන්නට පුළුවන්කම තියෙනවා සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද කියලා. ඒකට අපිට මේ එකක් මේ දෙකම ප්‍රතික්ෂේප නොකොට අපිට ඒ ධර්මන්නේ ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද එහෙම තමයි ත්‍රිපිටකය තුළ ඒ කාරණාව පැහැදිලි කරන්නේ. ඉතින් ත්‍රිශික්ෂාව හැටියට සීල සමාධි ප්‍රඥාව විග්‍රහ වෙනවා. ආර්යශ්‍රාංගික මාර්ගයත් විග්‍රහ වෙනවා. මේවා පරස්පර න්‍යායන් නෙමෙයි. මේවා එකට යන න්‍යායන්. හැබැයි අපි මේක ගැළපෙන භාජනය මොකක්ද කියන එක පිළිබඳව අපි තේරුම් අරගන්නට ඕනේ මේ ධර්මාර්ථ අපි ලබා ගන්නකොට. එතකොට ඒක ගැටලුවක් නොවි අපිට එය විසඳා ගන්නට අවබෝධ කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඊළඟට අපිට තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ආරම්මණය සහ නිමිත්ත හඳුන්වා දෙන්න කියලා. ආරම්මණය කියලා කියන්නේ මොකද්ද? ආරම්මණය කියලා කියන්නේ අපේ සිතට ගනු ලබන්නා වූ අරමුණක්. එතකොට අපි කියනවා රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියලා මේ අරමුණු කියලා අපි කියනවා. ඒතකොට දැන් මේ අරමුණ කියන දෙයක් නැතිව කිසිම සිතක් උපදින්නේ නැහැ. අරමුණක් සහිතව තමයි යම් සිතක් උපදිනවා නම් උපදින්නේ. අරමුණු රහිතව සිත් උපදිනවා කියන එක වෙන්නේ නැහැ කවදාවත්. ඒකට සෑම සිතක්ම අරමුණක් සහිතව අරමුණක් ගෙනම උපදිනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හෝ එහෙම නැතිනම් මනසින් ඇති කරගන්න ධම්ම අරමුණක් මුල් කරගෙන තමයි සෑම සිතක්ම උපදින්නේ. අරමුණක් නැත්නම් සිතේ පෙනීමක් නැහැ. නිසා ආරම්මණය කියන එක ඉතාමත් සුවිශේෂ දෙයක් සිතක් ඉපද වීම පිළිබඳව. නිමිත්ත කියලා කියනකොට යම්බඳු ආකාරයකින් අපි ඇති කරගනු ලබන දෙයක්. ඒ කියන්නේ සලකුණක්, ලක්ෂණයක්. එතකොට මේ නිමිත්ත කියන දේ අපි ගත්තාම අපි කියන සති නිමිත්ත. ඊට පස්සේ නිමිත්තක් ග්‍රාහී බව. ඒ කියන්නේ අපි හැඩතල සතහන් වශයෙන් මනසට ඒ ගැන කල්පනා කරන බව. ඒකට නිමිත්ත ගොඩක් වෙලාවට සංයාමය ආකාරයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා නිමිත්ත ස්වභාවය හැටියට. ඒකට අරමුණ කියන එක සිත උපදවන්නට මුල් වෙන වස්තු විශය. හැබැයි අපිට ඒ ආරම්මණය නිමිති වශයෙන් අපිට අල්ලගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අරමුණ සහ නිමිති අතර තියෙන මේ වෙනස්කම් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අරමුණ අරමුණයි නිමිත්තේ තියෙන මේ වෙනස්කම්. එතකොට භාවනාව ගැන කතා කළත් අපිට භාවනා අරමුණ සහ භාවනා නිමිත්ත ආදී ලෙස මේ අතර තියෙන මේ වෙනස්කම් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට භාවනා අරමුණ කියනකොට අපි ලබා ගන්න කර්මස්ථානය ඒක තමයි අපේ භාවනාව පවත්වාගෙන යන්න උපකාර වෙන දේ. එතකොට එහෙම භාවනා කරගෙන යනකොට විවිධ නිමිති නිමිති පහළ වීම තියෙනවා. එතකොට අපිට වැටහෙන යම්බඳු ආකාරයේහි ලක්ෂණ 15 වීන් කියනවා. ආලෝක නිමිති වන්නට පුළුවන් මේ මේ මේ ආකාරයන්ගෙන් යම් යම් නිමිත්තයන්ගේ 15 වීමක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මෙන්න මේ ආකාරයට අපි බලනකොට මේ ආරම්මණය සහ නිමිත්ත කියන එකේ පවතින මේ ස්වභාව ලක්ෂණයන් පිළිබඳව අපිට විශේෂයෙන් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒතකොට ආරම්මණයෙහි ස්වභාවය තමයි අර සිත්තිපදීම් පැත්තෙන් ගත්තොත් එහෙම යම් සිතක් උපදින්නට අවශ්‍ය ප්‍රධාන දේ ආරම්භණය. ආරම්භණයක් අරගෙන තමයි අරමුණක් ඇති කල්හි තමයි අරමුණක ගැටීම, අරමුණක ස්පර්ශ වීම ඇති කල්හි තමයි සිතක පහළ වීමක් සිද්ධ වෙන්නේ. අරමුණක් නැතුව අරමුණක් නොගෙන කිසිම සිතක පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම නිමිත්ත කියලා කියනකොට අපි හඳුනා ගන්නා ආකාරය එතකොට දැන් නිමිත්තක් ගාහි හෝති. නේව නිමිත්තක් ගාහි කියලා කියන්නේ. එතකොට නිමිත්තක් ග්‍රාහි බව කියලා කියන්නේ අපි නිමිති වශයෙන් ගන්නවා. මේ හැඩසටහන් වර්ණාදී වශයෙන් නිමිති ගන්නවා. අනුනිමිති කියලා කියන්නේ ඒක ලස්සනයි හොඳයි මේ ආදී ලෙස අපි ඒකේ අනුනිමිති ගන්නවා. ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් නිමිති අරගෙන අතපය ආදී වශයෙන් අනුනිමිති ගන්නවා. දැන් මේක තමයි නිමිති කියන දේ තියෙන ස්වභාවය. එතකොට අර මූලික අරමුණ ඇතුලේ තියෙන ස්වභාව ලක්ෂණයන් තමයි නිමිති විදිහට අපිට ප්‍රකටව දකින්නට පුළුවන්කම තියෙන්නේ. භාවනාවේදීත් අපි ගන්න අරමුණ බවට පත් වෙන්නේ ප්‍රධාන කර්මස්ථානය. ඒ කර්මස්ථානය ඇසුරු කරගෙන කර්මස්ථානය මුල් කරගෙන යම් ආකාරයකින් අප සිත දියුණු කිරීමක් කරනවා නම් සිත වැඩිවීමක් කරනවා නම් ඒ කර්මස්ථානයේ මුල් කරගෙන වඩන සිත තුළ යම්බඳු ආකාරයක ආලෝක සංඥා හෝ ඒකාග්‍රගත භාවයන් හෝ පහළවීමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා නිමිත්තයන්ගේ පහළවීම කියලා. ඒකට මෙන්න මේ ආකාරයට අපිට ආරම්මන සහ නිමිත්ත කියන මේ දෙේ තියෙන වෙනස්කම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට යමු වෙනවා. පස්ස චෛතසිකය අරමුණෙහි රසය මතු කර දෙන බව කියවෙනවා. එතකොට මෙහි අරමුණෙහි රසය කියලා කියන්නේ මොකද්ද කියලා? ඇත්තටම අරමුණෙහි රසය කියන එක ඇති වෙන්නේ පස්සේ මුල් කරගෙන තමයි. පස්ස මූලකා සබ්බේ ධර්මා කියලා කියන්නේ ස්පර්ශය මුල් කරගෙනන සියලු ධර්මයන්ගේ පැවැත්ම තියෙන්නේ. ඒකෝට සිතක් යම් තැනක උපදිනවා නම් සිත උපදින්නේ ඒ ස්පර්ශයක් මුල් කරගෙන. ස්පර්ශයේ තියෙන්නේ සිත මුල් කරගෙන. ඒකෝට මේ දෙක අන්‍යෝන්‍යව තියෙන දෙයක්. ස්පර්ශය නැත්තම් සිතක පහළ වීම නැහැ. සිතක පහළ වීම නැත්තම් ස්පර්ශය නැහැ. ඒ නිසා ස්පර්ශයත් සිතක පහළවීමක් කියන මේ දෙකම එකම ආකාරයට අපිට හඳුනා ගන්නට තියෙන දේවල් ස්පර්ශය සහ සිතෙහි තියෙන මේ යෙදීම කියන එක. එතකොට මේ ස්පර්ශය කියන එකෙන් හැබැයි අරමුණු රසය වෙනම ස්මතු කොට දක්වනවා කියන එකට වඩා ඒ අරමුණු රසය ආදී උපදින්නට උපදවන්නට ආරම්මණයක් ගෙන ගෙන දීමක් නැතිනම් අරමුණ යොමු කිරීමක් අරමුණ එකට ගැටීමක් තමයි ස්පර්ශය තුළ සිද්ධ වෙන්නේ. එතකොට සිතින් යම් අරමුණක් ගන්නකොට අරමුණක් ග්‍රහණය කරගන්නොත් මේ දේවල් ඉතාම සූක්ෂම දේවල්නේ. එතකොට මේ ස්පර්ශ ආදී දේවල් තේරුම් ගන්නකොට මේවා රළු මට්ටමින් අපිට තේරුම් ගන්න බෑ. එන ස්පර්ශය කියනකොට මේ එළියේ තියෙන දේවල් ඇවිල්ලා එකට ගැටෙනවා, එකට හැප්පෙනවා වගේ තැන් වලින් අපිට මේක තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ ස්පර්ශය කියලා කියන්නේ බොහොම සූක්ෂම ධර්මයක් බොහොම සියුම් මේක ඒකට ඒක යම් යම්බඳු ආකාරයකට ගැටෙන බවක් තමයි තියෙන්නේ යම්බඳු ආකාරයකට ස්පර්ශ වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ ඒකෙන් කියන්නේ මේ රළු මට්ටමින් ඇවිල්ලා දේවල් හැප්පෙනවා වගේ එහෙම ගැටෙනවා කියලා. කියන්නේ මේ යෙදීමක් එකට යෙදීමක්. ඒකට ස්පර්ශය කියන ධර්මය නිසා තමයි චෛතසික ධර්මය නිසා තමයි අපි හිතෙන් අරමුණක් ග්‍රහණය කරනවා කියන තැනකදී ඒ අරමුණ හසුව තියෙනවා. ඒ අරමුණෙහි හසුවීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට ඒ අරමුණෙහි හසුවීම නිසානේ ඊට පස්සේ ස්පර්ශ වේදනාදී අනිත් ලක්ෂණ ඔක්කොම මතුවෙන්නේ. කියන්නේ ඒ අරමුණේ හසුවීම කියන දේ මුල් කරගෙනනේ අනික් සිතේ පවතින අනික් සියලු චෛතසික ධර්ම තියෙන්නේ. එනිසා ඒ සියලු ධර්මයන්ට මුල්වන ප්‍රධාන දේ හැටියට අපිට ස්පර්ශය හඳුනා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ස්පර්ශය කියලා කියන්නේ ආරම්මන රසය විඳින වේදනාව ආදී ඒ ධර්මයන්ට පවා මුල්වන ප්‍රධානතම දේ. මේවා ඔක්කොම එකට උපදින්නේ. ස්පර්ශ වීමයි අරමුණේ රසය විඳීමයි කියන එක මේක වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ. ස්පර්ශ වෙනකොටම ඒ අරමුණ ග්‍රහණය කරනවා කියන එක හිතින් ග්‍රහණය කරනවා කියන එක සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒක සිද්ධ වෙලා තියෙනකොට ඒ අරමුණෙහි තියෙන රසය කියන එක ඒ හිතින් විඳින්න පුළුවන්කම තියෙනවා ඒක විඥානනය කරනවා. එකක් වුණාට පස්සේ අනිත් එක උපදිනවා නෙමෙයි මේක එකට ඉපදෙලා එකට පැවතිලා එකට නැති වෙලා යන ධර්ම කොටසක්. ඒ නිසා මේකේ අපිට නානත්වයක් මේකේ වෙන්වෙන් කමක් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ මේ ධර්මය ඔක්කොම එකට පවතින කොටස් හැටියට එකට පවතින ධර්ම හැටියට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ස්පර්ශය කියන එකේදී අපිට ආරම්මන රසය ගෙන හැර දැක්වීම කියන එක නැතිනම් ආරම්මන රසය මතු කර දැක්වීම කියන එක වෙනමම විශේෂ කොට වෙනම දක්වන්න බෑ හැබැයි අපිට පුළුවන්කම තියෙනවා ඒකට මුල් වෙන්නේ ස්පර්ශය කියන දේ පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා ආරම්මන රසය කියන එක ස්මතු කරලා ගන්නේ ආරම්මන රසය කියන එක විඳින්නේ වේදනාව කියන දේ එතකොට ආරම්මන රසය අරමුණේ තියෙන රසය අනුභවන වශයෙන් ඒක ගන්න හැම වෙලාවකදීම වේදනාව. එතකොට වේදනාවෙන් තමයි අරමුණේ තියෙන රසවත් බව ඒක හොඳ හෝ නරක වශයෙන් ඒ වේදනාවේ අරමුණේ තියෙන ලක්ෂණ ටික අරමුණු කරන්නේ නැතිනම් ඒක රසයක් හැටියට ග්‍රහණය කරගන්නේ උත්පාදනය කරගන්නේ වේදනාව මගින්. එතකොට මේ වේදනාවට පසුබිම් වෙන්නේ නැතිනම් එක්ක උපදින ස්පර්ශය කියන දේ ඇතිකල්හි තමයි මේ වේදනාව කියන ධර්මයේ පහළ වීම හට ගැනීම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව ස්පර්ශය කියන දේ වෙනමම අරමුණෙහි රසය ස්මතු කර මතු කර දෙන එකක් හැටියට වෙනමම උපදිනවා කියන එක නෙමෙයි අපි තේරුම් ගන්නට ඕනේ. ඒ අරමුණෙහි රසය ස්මතු කරලා දෙන්නට මුල් වෙන දේ සිද්ධ කරනවා ස්පර්ශය කියන එක. අරමුණෙහි රසය කියන දේ අපිට පේන්නේ වේදනාව නිසා. වේදනාව තමයි ඒක අනුභවණය කරන්නේ. ඒ වේදනාව අනුභවණය කරන නිසා තමයි හිතට ඒ ආරම්මන රසය ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට ආරම්මන රසය හා එකතුව කටයුතු කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ආරම්මන රසය හා එකතුව කටයුතු කරන්නේ වේදනාව කියන ධර්මය. එතකොට මේ වේදනාව කියන දේ ස්පර්ශ මූලිකව තමයි උපදින්නේ. ස්පර්ශය කියන දේ අතුව තමයි ඒ වේදනාදී අනිකුත් චෛතසික ධර්මයන්ගේ පැවැත්ම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ටික වෙන් කරන්නට අපිට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ඊළඟ ගැටලුවට අපිට යොමු පුළුවන්කම තිබෙනවා සමාධියෙන් විදර්ශනාවට පැමිණෙන විට යෝගාවචරයා කුමන ධර්මයක් නුවණින් මෙනෙහි කළ යුතුද කියලා. එතකොට සමාධියෙන් විපස්සනාවට යොමු වෙනකොට අපිට සමාධිය කියන එක චිත්ත ඒකාග්‍රතාවය කියන තැනින් අපි ග්‍රහණය කරගන්නවා. එතකොට සමාධිය කියන එක අපිට අර්ථකථනය කරන්නට පුළුවන් ආකාර තියෙන උපචාර සමාධි තියෙනවා, අර්පණා සමාධි තියෙනවා. එමත් නැතිනම් ඊටත් ප්‍රථමයෙන් ඇති වෙන විවිධ චිත්ත ඒකාග්‍රතාවයටත් නැතිනම් සිතේ තියෙන යම් එකඟ බවටත් අපි සමාධිය කියලා පාවිච්චි කරනවා. එතකොට මේ අවස්ථාවලින් අපිට විපස්සනාව කරා යන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් හිත වඩනකොට සමත මූලිකව හිත වඩන කෙනෙක් ඒ ධාන ආදී උපදවාගෙන ප්‍රථම ධානය, ဒုတိ ය ධාන, තෘතිය ධාන ආදී දේ උපදවාගෙන ඒ ධානාංග ආදී ප්‍රත්‍යවේක්ෂා කරලා ඊට පස්සේ ඒ ධානාංග ආදී දේවල් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකිනවා. දැන් එයාට ඒ ධානයේ ධානයේක ඒ තියෙන මනෝභාවය එයාට මම සමවදිනවා මම සමවැදී සිටිනවා මම සමවදින් අනාගතයට හෝ සමවදිනවායි කියලා එයාට යම්බඳු ආකාරයක ඒ ධානයේ අසුරු කරගත්ත පුද්ගල සංඥාවන් තියෙනවා නම් අන්නේ ධානයේ අසුරු කරගත්ත පුද්ගල සංඥාවන් දුර වෙන විදිහට ඒ ඒ චිත්තචෛතසික ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණයන් පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම සිදු කරනවා. එතකොට මේ චිත්තචෛතසික ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණයන් පිළිබඳව ස්වභාවයන් පිළිබඳව නැවත නැවත මානසිකාරය කිරීම තුළ එයාට පුළුවන්කම තිබෙනවා විපස්සනා ඥානයන් උපදවන්නට නැතිනම් ඒ විදර්ශනාව පැත්තට තමන්ගේ භාවනාව නැඹුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ මට්ටමට යන්නේ නැති කෙනෙකුට පුළුවන්කම තියනවා ස්කන්ධාදී ධර්මයන් පිළිබඳව සම්මර්ෂණය කිරීම විදිහට ආයතනාදී ධර්මයන්හි ස්වභාවයන් පිළිබඳව සම්මර්ෂණය කිරීම විදිහට ඔහුට සිහිය නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. යම් චිත්ත ඒකාග්‍රතාවයක් උපදවාගෙන ඊ타මතාම තමන්ගේ හිතට ඇතිවන අරමුණු පිළිබඳව එයාට පුළුවන් විපස්සනා නුවණින් වාසය කරන්නට ඒ ස්කන්ධයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ හැටියට අර අපිට සත්පුද්ගල භාවයෙන් ඇති කරගත්ත තැන අනාත්ම ස්වභාවයේ ස්මතුව පේන විදිහට අපිට පුළුවන් මේ ස්කන්ධ පංචකයේහි යථාර්ථය යථාභූත ස්වභාවය ගැන දකින්න. දැන් අම්මා කියන එක මතක් වුණොත් එතකොට අපිට අපිට පුළුවන්කම තියෙනවා රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්ම ටිකෙහි ස්වභාවය පිළිබඳව අපිට නුවණින් මෙනෙහි කරන්න. අපිට පේනවා එතකොට මේ ස්කන්ධ පංචකයක හටගෙන නිරුද්ධ වෙන බවක් මිසක කොයි වෙලාවකවත් එබඳු වූ පුද්ගල බවක පැවැත්මක් අපිට හම්බ වෙන්නේ නැහැ. හුදු ස්කන්ධ පංචකයක හුදු මේ ධර්ම සංතතියක හට ගැනීමක් සහ වැයවීමක් විතරයි නේද කියන මේ නුවණ උපදින විදිහට අපිට පුළුවන්කම තියෙනවා මානසිකාරය පවත්වන්න. එහෙම නැතිනම් අපිට ආයතන වශයෙන් ආයතන භාවනා විදිහට හෝ පුළුවන්කම තියෙනවා මේ ඇහැ රූප චක්කු විඥාන ඇතිකල්හි මේ ධර්මය උපදිනවා ඇහැ රූප චක්කු විඥාන නැති වෙනකොට නිරෝධයටපත් වෙනකොට මේ ධර්මය නිරුද්ධ වෙනවා එහෙම නිරුද්ධ වෙන තැනක අපිට මේක සත්පුද්ගල භාව වශයෙන් අපිට පෙන්වලා දෙන්න කතා කරන්නට දෙයක් නැහැ නේද කියන මේ නුවණ මේ ප්‍රඥාව අපිට මෙතනදී ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ආකාරයට අපි විදර්ශනාව කරා නැඹුරු වීම කියන එක අපේ භාවනාවේදී ඕනෑම තැනකදී අපිට සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒක එක තැනකට විතරක් අදාළ වෙන දෙයක් නෙමෙයි. ඒක ඒ ඕනෑම මොහොතක ඕනෑම අවස්ථාවක අපිට සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන දෙයක් තමයි ඒ විපස්සනාව කරා නැඹුරු වීම කියන දේ. එතකොට ඒ විපස්සනා මූලිකව වඩන කෙනෙකුට සමත කමඨහනකින් හිත භාවිත කරමින් ටිකක් ඒකේ ධාන දක්වා යා හිත භාවිත කරන්නට නොගොස් ඔහුට පුළුවන්කම තියෙනවා ඒ තමන්ගේ මනස භාවිත කිරීම සිද්ධ කරන්නට අර විදර්ශනා මානසිකාරයන් ඇතුළේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න පැත්තට හෝ ආයතන ධර්මයන්ගේ හට ගැනීම වැයවීම දකින්න පැත්තට එයාට පුළුවන්කම තියෙනවා ඔහුගේ මානසිකාරය පවත්වන්නට. එතකොට ඒ ආකාරයට සිහිය සහ නුවණ වැඩිම තුල අපිට විපස්සනා මූලිකව සමතයක් ගොඩනගාගෙන නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් සමත මූලිකව විපස්සනාවක් ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ ගැටලුව හැටියට අපිට යොමු වෙනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනකොට චක්කු විඥාණය දැනගන්නේම නිරුද්ධ වූ රූපයක්ද නැතිනම් රූපය දැනගන්නවා කියන තැනදී මනෝවිඤ්ඤාණය තුළදී නිරුද්ධ වූ රූපය හඳුනා ගැනීමක් වෙනවාද මනෝවිඤ්ඤාණයෙන් ලබාගන්නේ චක්කු විඤ්ඤාණයෙන් ලබාගත් අත්දැකීම නේද කියලා ප්‍රශ්න කීපයක් යොමු කරලා තියෙනවා. ඇත්තටම අපිට චක්කු විඤ්ඤාණයෙන් දැනගන්නේ නිරුද්ධ වෙච්ච රූපේ නෙමෙයි. චක්කු විඤ්ඤාණාදී ධර්මයන් පච්චුප්පන්නාරම්මනයි ඒ කියන්නේ ඒ මොහොතෙහි ඒ වර්තමානයේහි උපන් ආරම්මණය ග්‍රහණය කරගෙන තමයි චක්කු විඥානසිත උපදින්නේ. ඒකට දැන් ඇහැක් තියෙන චක්කු ප්‍රසාදයට බාහිර වර්ණ සටහනක් ආපාතහගම වෙනකොට සමුවට ඇහැට මේ බාහිර වර්ණ සටහන ඇහැට පැමිණෙනකොට ඒකට ඒ ප්‍රසාදය විඳිනකොට ඒ ප්‍රසාදය ඇසුරු කරගෙන තමයි චක්කු විඥානසිත උපදින්නේ. එතකොට ප්‍රසාදය අසුරු කරගෙන චක්කු විඥානසිත උපදිනකොට මේ ප්‍රසාදයට පැමිණියා වූ වර්ණ සටහන පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. චක්කු විඥානසිත කියලා කියන්නේ මේකෙන් රූපය දැනගැනීම මාත්‍රය පමණක් සිද්ධ කරන දෙයක්. එතකොට රූපය පිළිබඳව අපි කුමක් දාදී ලෙස ප්‍රඥප්ති වශයෙන් හෝ මිනිස්සෙක්ගේ මේ මේ හොඳ කෙනෙක්ද මේ නරක කෙනෙක්ද මේ සත්වෙක් සත්වයේක්ද මේ අප්‍රාණ දෙයක්ද ගහක් ගස් ගල් ආදී දේවල් මේ ආදී දේවල් දැනගන්නේ නැහැ චක්කු විඥාන සිතේ. හුදෙක්ම චක්කු විඥාන සිතේ විතක්ක ਵਿਚාර කියන ගතිවත් ඇත්තේ නැහැ. විතර්කණය කරනවා, ਵਿਚාරය කරනවා කියන ගතිවත් අඩුම තරමේ ඇත්තේ නැහැ චක්කු විඥාන සිතේ. චක්කු විඥාන සිතේ තියෙන්නේ මොනවාද? හුදෙක්ම රූපය විචාරණය කරන බව විතරයි. මේ කහ පාට, මේ රතු පාට ආදී ලෙස, ඒ වර්ණ සතහන් ආදී, හැඩ සතහන් ආදී ලෙස ඒ රූපය පිළිබඳව දැනගන්නා වූ ස්වභාවය විතරයි එතනදී චක්කු විඥාණයෙන් කරන්නේ. දැන් ඒක රූපායතනයේ ස්වභාවයනේ. සමස්ත රූපායතනයක් ඇහැට පැමිණෙනකොට ඒ රූපායතනය පිළිබඳව දැනගන්න බව. එතකොට ඒක ඇතුලේ වෙන් කරගෙන වෙනම මේක ගහක්ය, මේක ගලක්ය, මේක මිනිස්සෙක්ය, ඒ එහෙම හිතන බවක් චක්කු විඥානයේ තුල ඇත්තේ නැහැ. අර පැමිණි රූපායතනයේ පිළිබඳව හැඩ සතහන් ආදී ලෙස ඇහැට පැමිණි වර්ණ සතහන් පිළිබඳව දැනගන්නා බව තමයි චක්කු විඥාන මට්ටමේ තියෙන්නේ. ඒක විපාක මට්ටමක්. එතකොට මේ රූපය පේනවා කියන මේ දර්ශන කෘත්‍ය සිද්ධ වෙන අවස්ථාව තමයි මේ අවස්ථාව. එතකොට ඇහැට රූපය පැමිණෙනවා රූපය පැමිණුණාට පස්සේ පැමිණෙන රූපායතනය පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට චක්කු විඥානයේදී පේන රූපය පිළිබඳව සිත සීමා වෙලා නැහැ. රූපය පිළිබඳව සීමා වෙලා නැහැ කියලා කියන්නේ දෙයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, ස්ථාන හැටියට එයාට සතහන් නිමිති පේන ආකාරයට මෙතන තමන්ගේ මනස සීමා වෙලා නැහැ. අර පේන රූපායතනය ඇතුලේ. හුදෙක්ම හුට වර්ණ සතහන් රාශියක අත්දැකීමක් ඔහුට ලැබෙනවා ඒ පොදු චිත්‍රය පිළිබඳව ඇහැට පැමිණි චිත්‍රය පිළිබඳව දැනගන්න බව විතරයි චක්කු විඥානයේ තියෙන්නේ. එතකොට චක්කු විඥානය හටගෙන නිරුද්ධ වෙනකොට ඊට අනතුරුව පහළවන සිතෙන් අර චක්කු විඥාණය පිළිබඳව චක්කු විඥාණයෙන් ගත්ත අරමුණ පිළිබඳව අරමුණු කරමින් තමයි උපදින්නේ. ඒක ඔසවා තබනවා මනසට. ඒකට අපි කියනවා මනෝ ධාතු සිතක්. ඒ හිතේ විතක්ක ਵਿਚාර කරන බව නැහැ. හුදෙක්ම දැන් අර චක්කු විඥාණයෙන් අරමුණ ගත්තේ ඒ වෙලාවේ පැවති ඒ වෙලාවේ ඇහැට පැමිණි රූපයත් ඒ වෙලාවේදී පැවති ආකාරයක් තමයි චක්කු විඥාණයෙන් අරමුණු වශයෙන් ග්‍රහණය කළේ. එතකොට මෙන්න මේ තුන්දෙනාගේ එකතුව ඇති වෙච්ච තැන නැතිනම් මේ පෙනීම ඇති වුණු තැන තිබුණු අත්දැකීම චක්කු විඥාණයෙහි අත්දැකීම නැවත මනසට ඔසවා තබන බව තමයි අබිනරෝපණ ලක්ෂණයක් තමයි මනෝ ධාතු සිතෙන් ඊළඟ සිතෙන් සිද්ධ කරන්නේ. එතකොට ඊළඟට ඇති වෙන දේ මොකද්ද සිද්ධ වෙන්නේ? මනෝ ධාතු සිතෙන් උපදින ඒ දේ ඇති වෙනකොට අපිට මනෝ විඥාන ධාතුව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මනෝ විඥාන ධාතුව කියලා කියන තැනදී අර මේ මනෝ ධාතු සිතෙන් ඔසවා තබපු අර චක්කු විඥානයේහි අත්දැකීම අපිට මනෝ විඥාන ධාතු සිතෙන් විඤ්ඤේයයි. එතකොට ඒකෙන් දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේකත් විපාක මනෝ විඥාන ධාතු මට්ටමක්. මේ ඔක්කොම ඇතුලේ ආශ්‍රව හෝ කෙලෙස් ධර්මයන්ගේ යෙදීමක් නැහැ. එතකොට විපාක මනෝ විඥාන ධාතුව ඇතුලේදී අන්න මේ පිළිබඳව හිතීම් කීම් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක යම් ක්‍රමානුකූලව ගත්තොත් යම් සංවර්ධිත අවස්ථාවක් මේ පේනවා කියන මේ වීථිය ඇතුලේ පහළ වෙන ප්‍රධාන ස්ථානයක් හැටියට අපිට ඒක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තමයි අපි යවන චිත්තෝත්පාදයන්හිදී ඒක කර්ම කෙලෙස් ආදී වශයෙන් හැසිරීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ නැවත නැවත ඒ අරමුණ මනසින් අරගෙන ප්‍රඥප්ති ආදී වශයෙන් අපි සිත්තිපද සිත් උපදවමින් අර ධර්මය ආශ්‍රව සහ කෙලෙස්යන්ගෙන් ඇසුරු කිරීම සිද්ධ කරනවා. ඒ සියල්ල මනෝවිඥාන මට්ටමින් ඇති කරගන්න දේවල්. ඒක චක්කු විඥාන මට්ටමේ තියෙන දෙයක් නෙමෙයි. ඒ ධර්මයේ මනෝවිඥාන මට්ටමින් උපද්ද ගන්න දෙයක්. එතකොට පච්චුප්පන්නාරම්මන බවට පත් වෙන්නේ ඒ මොහොතේ පැමිණි ආරම්මණය ග්‍රහණය කරනවා කියන එක වෙන්නේ චක්කු විඥාන අවස්ථාවේදී. ඒ නිසා ඒක කියන්න පුළුවන් කමක් නැහැ. අර රූපය නිරුද්ධ වුණාට පස්සේ ඇහැ නිරුද්ධ වුණාට පස්සේ චක්කු විඥාන ඉපදුණා කියන එක කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ තුන් දෙනාගේ එකතුව තියෙනවා. ඒතකොට මේ තුනම එක මොහොතෙහි පැවැත්මක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඇහැ රූප දෙක පුරේ ජාතයි. ඒ දෙක කලින් හට ගන්නවා. ඇහැට රූපේ පැමිණෙනවා කියන තැනදී ඊට පස්සේ තමයි එතන හිත උපදින්නේ. නිසා චක්කු විඥාණයට කියනවා පච්චාජාතයි කියලා. ඒක පස්සේ උපදින්නේ. හැබැයි මේ ධර්ම තුනේම පැවැත්ම මත තමයි අපිට පේනවා කියන එක සම්පූර්ණ වෙලා තියෙන. දර්ශන කෘත්‍ය සම්පාදනය වෙන්නේ. ඒතර දර්ශන කෘත්‍ය සම්පාදනය වුණාට පස්සේ තමයි ඊළඟ චිත්ත පරම්පරාවෙහි පැවැත්ම තියෙන්නේ. එතකොට ඒ චිත්ත පරම්පරාවේ පැවැත්ම කියන එකට අර ඇහැ රූපාදී ඒ ධර්මයන්ගේ වර්තමාන පැවැත්ම කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ ඒ හිතෙහි ලක්ෂණය අරමුණු කරගෙන තමයි ඒ චිත්ත පරම්පරාවෙහි පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට මනෝවිඥාණයෙන් ලබාගත් ලබාගන්නේ චක්කු විඥාණයෙන් ගත්ත අත්දැකීම නේද කියලා කියනකොට අර මනෝ ධාතු සිතෙන් ගන්න චක්කු විඥාණයෙන් ගත්ත අත්දැකීම ඊට පස්සේ මනෝ ධාතුවෙන් ඔසවා තබන ඒ අරමුණ තමයි ඒක මනෝ ධාතු සිත හටගෙන නිරුද්ධ වුනහම ඒ දිහා බලාගෙන තමයි මනෝ විඥාන ධාතු උපදින්නේ මනෝ විඥාන ධාතුවෙන් ගත්ත අරමුණ දිහා බලාගෙන ඒක ඔසවා තැබුවට පස්සේ තමයි ඊට පස්සේ රාග ආදී වශයෙන් හෝ කුසල ආදී වශයෙන් මේ ජවන චිත්තයන්ගේ හට ගැනීම කර්ම චිත්තයන්ගේ හට ගැනීම සිද්ධ කරනු ලබන්නේ. එතකොට ඒක අපිට තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ වෙන්කොට දැක්වීමක් හැටියට නෙමේ මුල් අවස්ථාවේදී හැබැයි පස්සේ මනෝවිඥාන මට්ටමේදී අපිට අර නිරුද්ධ වෙච්ච ධර්මය අරමුණු කරමින් තමයි ඒ සිතෙහි පැවැත්ම සිද්ධ වෙන්නේ චිත්ත න්යාමයේ තමයි චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ ඊට පස්සේ වෙන කිසිම සිතක් උපදින්නේ නැහැ. මනෝ ධාතු සිත උපදිනවා. මනෝ ධාතු සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ මනෝ විඥාන ධාතු සිත තමයි ඊට අනතුරු උපදින විපාක මනෝ විඥාන ධාතු සිත. ওই විදිහට අපිට මේ සිතේ පැවැත්ම පිළිබඳව අපි ගත්තාම ඒක න්‍යාමයක්. ඇයි ඒ හිත උපදින්නේ කියලා අපිට වෙන් කරන්න බෑ. ඒක තමයි පෙළ ගැස්ම. ඒක තමයි න්‍යාම ධර්මයේ සිත පවතින්නේ. ඒ ආකාරයට තමයි. ඊට වඩා වෙනස්ව සිත පවතින්නේ නැහැ. මේ විදිහට අපිට ඒ පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් භාවනාව පිළිබඳව අපි කතා කරනකොට මෙන්න මේ ප්‍රශ්න ටික තමයි අද ධර්ම ගැටළු විදිහටත් භාවනාව සම්බන්ධව තියෙන ගැටළු විදිහටත් අපිට යොමු වෙලා තියෙන්නේ. ඉතින් භාවනාව සම්බන්ධයෙන් අපි කල්පනා කල්පනා කරනකොට පිනසනේ අපිට සිත භාවිත කිරීම තරම් මහත්ම අර්ථය ගෙනවිත් වෙන දෙයක් වෙ නැත්තේ නැහැ. ඒ නිසා හිත භාවිත කිරීම කියන දේ නිරන්තරයෙන්ම සිද්ධ කළ යුතු දෙයක්. අපි හිත භාවිත කරන්නේ නැති වුණොත් මේක පරිහරණය කරන්නේ නැති වුණොත් මේක දි รา පත්ත යන දෙයක් බවට පත් වෙනවා. අපිරිසුදුවක් බවට පත් වෙනවා. හරියට ඔබේ ගෙදර නිවස ඔබ පිරිසිදු කරන්නේ නැති වුනහම නිතර නිතර මොකද්ද වෙන්නේ? ඒක දුවිලි වැහිලා ඊට පස්සේ ජරා ජීර්ණ භාවයටපත් වෙලා ඒක විනාශයටපත් වෙනවා. අන්න ඒ වගේ මේ හිත පිරිසිදු බවට පත් කරන්නේ නැති වුණොත් ඒක නොයෙක් කෙලෙසයන්ගෙන් නොයෙක් ආශ්‍රව ධර්මයන්ගෙන් අපිරිසුදු බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපි හිත පිරිසුදු කළ යුතු වෙන්නේ. ඉතින් හිත පිරිසුදු කරන්නට යනකොට හිත අපි භාවිත කරනකොට නිවැරදිව හිත අපි වඩනකොට අපි කොහොමද හිත දියුණු කරන්නේ? පින්නතනේ අපි හිත නිවැරදිව භාවිත කරනකොට වඩනකොට ඒ අකුසල ධර්මයන්ට ප්‍රතිපක්ෂ වූ මානසිකාරයන් පැවැත්වීම විදිහට සිත භාවිත කරන්නට ඕනේ. එතකොට ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. බලෙන් නොඑක් කර්මණු වලට යන්නේ නැතුව හිතේ කර්මණකට ගැනීම විදිහට සමතකම තහන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට නිරන්තර සතිපට්ඨානයක් ඇතුලේ අපේ මනසේ සමත එහෙම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි නිරන්තර සතිපට්ඨානයක් තුළ අපේ මනස භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා නම් එමගින් අපිට වේගවත් ආශ්‍රව ධර්මයන් ෂෙයා කරන්නට පුළුවන්කම තියෙනවා. කාය විවේකයේ සැලසෙන වෙලාවට චිත්ත ඒකාග්‍රතාවය වේගවත් සපේන භාවනාවක් ඔබට යම් ආකාරයකට පුරුදු කරන්න පුළුවන් නම් ඒක වටිනවා. හැබැයි නිරන්තරව කටයුතු කරනකොට ඔබ විපස්සනාව තුළ ගැඹුරු වශයෙන් හැසිරෙන්නටත් අපහසු නම් ඔබ පටන් ගන්න ඕනේ භූමිය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒකට සතිපට්ඨානය තමයි ඔබට ආයාසයක් නැතුව නිවන කරා අරගෙන යන ඔබේ භූමිය බවටපත් වෙන්නේ එහෙම නැතිනම් නිවන කරා අරගෙන යන රතය බවටපත් වෙන්නේ සතර සතිපට්ඨානය කියන එක. නිසා සතිපට්ඨානය තුළ ඔබ මනස හික්මවා ගැනීම, භාවිත කිරීම කියන එක නැවත නැවත සම්පාදනය කරගන්නට ඕනේ. ඒක සුළු කොට තකන්නට හොඳ නැති දෙයක්. දැන් බොහෝ වෙලාවට ගොඩක් බණ ඇහුවත් ගොඩක් ඒ ධර්ම ශ්‍රවණය කළා ඒ පැත්තෙන් ඇති කරගත්ත ප්‍රඥාව තිබුණත් ප්‍රායෝගික භාවිතයේදී ගොඩක් දෙනෙක් දුර්වල මට්ටමක තියෙනවා. ඒකට හේතුව තමයි සතිපත්ථාණයට හිත වැඩිම කියන එක සිද්ධ කරන්නේ නැතිකම. භාවනාවට අපිට අවකාශයක් නැහැ කියලා හිතන එකත් එක්ක අර භාවනා කිරීමට එක වෙලාවක් වෙන් කරගෙන ඒ වෙලාව විතරක් භාවනා කරනවා කියලා හිතාගෙන ඉන්න එක. හැබැයි ඔබ භාවනා කරන්නට වෙලාවක් වෙන් කරගෙන ඒ වෙලාවේ පමණක් භාවනා කරනවා කියන එකට වඩා ඔබේ ජීවිතයේ භාවනාවක් බවට පත්වන්නට ඕන. වැඩ කටයුතු කරන ගමනොත් ඔබ සතර සතිපට්ඨානය තුළ මනස භාවිත කරනවා කියන තැනට උත්සාහවත් වන්නට ඕනේ. ඒකට ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව ඔබට හිත වඩන්න පුළුවන්කම තියෙනවා ව්‍යවස්ථාපනය තුළ. ඒ කියන්නේ වවත්තාන චතුදහතු වවත්තානයේ ඇතුලේ ඔබට ඉරියව් පැවැත්ම ආදී දේවල් තුලත් ඔබ එදිනෙදා කටයුතු සම්පාදනය කිරීම තුලත් ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ මනස භාවිත කරන්නට. තමන්ගේ ආධ්‍යාත්මික කය පිළිබඳව මෙනෙහි කරන්නට අවකාශයක් සැලසෙන අවස්ථාවන්හිදී ආධ්‍යාත්මික කය පිළිබඳව පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ සතර මහා ධාතුවේහි ස්වභාව ලක්ෂණයන් ප්‍රකට වෙන විදිහට මානසිකාරය පවත්වන්න. එතකොට ඒක කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු හදවත් ඔක්වඩු මේ ආදී ලෙස ඔබට පද ගතියෙන් හසු වෙන කොටස් ටික ඒ වගේම ලේස් පිට සරව සමාදී කියලාදී මේ වැగిරෙන ස්වභාවයෙන් යුක්ත කොටස් ටික ඔබට තේරෙන විදිහට ඒ ටික අරගෙන මෙනෙහි කරන්න පටන් ගන්න. ඒක තමන්ගේ කයේ තියෙන දෙක්ම මේ ධාතු හතරෙහි ස්වභාවයන් පිළිබඳව එහෙම මෙනෙහි කරන්න පටන් ගත්තාම ඔබට මේ ධාතු පුඤ්ජයක් ධාතු මිටියක් හැටියට මේ කය දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ බාහිර රූප ගත්තත් අපිට සතර මහා ධාතුවමයි. ඒකට ආධ්‍යාත්මික සහ බාහිර කියන දේ ගැන වෙනසක් නැතුව ඔබ බාහිර රූපයක පහසෙන් සතර මහා ධාතුව දකිනවා වගේ මේ ආධ්‍යාත්මික රූපේ දකින්න පුළුවන් මේ දෙකම එක සමානයි කියනකොට අර සත්පුද්ගල සංඥාවන් ආත්ම සංකල්පයන් ටිකෙන් ටික ටිකෙන් ටික දුර වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්කම ඔබට ඉරියව් පැවැත්ම තුලත් ඔබට බලන්නට පුළුවන්කම තියෙනවා සතර මහා ධාතුවකට ධාතු මිටියකට ඇවිදින්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේ කය ඇවිදිනවා කියන එක මොකක් නිසාද සිද්ධ වෙන්නේ? ඇවිදිනවා කියන එක අපිට හිතට තනියෙන් යන්න පුළුවන් කමකුත් නැති දෙයක්, කයට යන්න පුළුවන් කමකුත් නැති දෙයක්. එතන කොහොමද ඇවිදින්නේ? මේ කය අසුරු කරගෙන සිතක් උපදවනකොට ඒ සිත නිසා උපදවන වායෝ ධාතුවේහි තදවීම නිසා අපිට මේ මහ භූත කයෙහි එසවීමක් ලැබීමක් වෙනවා නේද? එතකොට මේ කකුල අරගෙන යනවා කියන එක ගැන මේ හිතේ ඉපදීමත් එක්ක වායෝ දහසේ තදවීම නිසා තියෙන ක්‍රියාවලියක් නැත්නම් කයට හෝ හිතට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒ චිත්ත නාම රූප ධර්මයන්ගේ පැවැත්ම නේද කියලා Tamante එතන තියෙන ස්වභාවයේ වෙන්වෙන් වශයෙන් තේරුම් ගන්නට දකින්නට උත්සාහවත් වන්නට ඕනේ. එතකොට ඉරියව් පැවැත්මක් පවත්නකොට අත දිගාරිනකොට කකුල ඉදිරියට අරගෙන යනකොට වෙන්න පුළුවන්. ඔබ වටපිට බලනකොට වෙන්න පුළුවන් ඔබේ දිනදා ඉරියව් පැවැත්ම කරනකොට ඒ සිහියෙන් යුක්තව ඒ නුවණින් යුක්තව කරන්න ඔබ උත්සාහවත් වෙන්න ඕන. එතකොට ඒ විදිහට සිහිය සහ නුවණින් යුක්තව ඒ දේ කරන්න උත්සාහවත් වෙනකොට අර සත්පුද්ගල ආත්ම සංඥාවන් දුරු කරලා ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රධාන වශයෙන්ම ඔබේ මනස අර නිවැරදි ඉලක්කයකට අරගෙන අනිත්‍ය භාවනාව පැත්තට නැතිනම් විපස්සනා ඥාන උපදින පැත්තට සමීප කරගන්නට පුළුවන්කම තියෙනවා ලෝකෝත්තර මාර්ගයේ ඉපදවීමට අවශ්‍ය භූමියේ ඔස්සේ සකස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මෙතන ඒ ආකාරයට මනස භාවිත කරන්නට ඔබ උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ නිසා භාවනාව කියන දේ පිළිබඳව කතා කරනකොට ඔබේ ජීවිතයේ භාවනාව බවට පත් වෙන්න පටන් ගන්න තරමට ආශ්‍රව දුරු වීමේ සම්භාවිතාවයක් තියෙනවා. එහෙම නැති වුණොත් ආශ්‍රව ටික එහෙම ඉතුරු වෙලා තියෙනකොට ඔබ ධර්මයේ පිළිබඳව ලොකු දැනුමක් ඇති කෙනෙක් බවට පත් වෙලා තියෙයි. ඒක වැදගත් වෙන්නේ නැහැ. ඒක ඔබව නිවනට පමුණවන්නේ නැහැ. ඔබව නිවනට පමුණවන එකම දේ බවට පත් වෙන්නේ ඒ සතිපට්ඨානය තුළ ඔබේ මනස ඔබ කොච්චර දුරට භාවිත කරනවද කියන එක මත. ඒ නිසා දවසේ වැඩි කාලයක් හැකිතරම් ප්‍රමාණයක් මනස ඒ නිමිත්ත තුළ භාවිත කරන්නට ඔබ නැවත නැවත උත්සාහවත් වන්නට ඕනේ. එය ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත් වේවි. සසර දුකින් එතර වන්නට හේතු වන දෙයක් බවට පත් වේවි. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළ යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුනා මේ සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ උතුම් කුසලයන් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් කුසලයන් ඔබ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් එකසේ හේතුපනිශ්‍රේ වීමෙන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සාධනය කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලයෝ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න හැමදෙනාටම තෙරුවන් සරණයි